තරම් උඩ බලාගෙන කරත් ඇතුලෙන් දිරවනවා අනිත් ඒවට අවශ්‍ය කරන කොටස් යනවා ධර්මයේ එහෙම නැහැ නිසා මේ ධර්මයෙන් ප්‍රයෝජනය ගැනීම සඳහා විශාල කැපවීම, වේවීම, නියලීම, නිමග්න වීම, යොමු වීම බුද්ධිමත්ව තියෙන්නට ඕනේ. මේ ලේසි නෑ. දැන් අපේ ගොඩක් වෙලාවට හුඟක් අය බලන්නේ ගෙදර ලොකු බෝඩ් එකක් දැන්වීමක් දානවා මේ නිවසට බුදු සරණයි දැන් ඔක්කොම හරියයි කියලා හිතාගෙන. තව තව දේවල් තියෙනවා. හ්ම් සමහරවට යටින් කරන ජඩ වැඩ, මර වැඩ, හොර වැඩ ඒ වාගෙනුමකට ඒව කරනවා. විවිධාකාරයෙන් ලදගලඳකම් හිම සිද්ධ වෙනවා. හ්ම් ඒක එහෙම බෑ මුලින්ම තිබිය යුත්තේ තුනුරුවන් හඳුනා ගැනීමේ දක්ෂතාව. තුනුරුවන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ධර්මය අවබෝධ කරගත්තු නිසා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරනවා කියලා කියන්නේ පින්වතුනි මේ ලෝක ස්වභාවය බුදුරෝ අවබෝධ කරගන්න දේ සියල්ල ඒ සියල්ල අපරට වැරදක් නැදී ඔබ මගේ සිතේ තියෙන ස්වභාවය තත්වාකාරයෙන් අවබෝධ කිරීමයි දැන් අද හිතක් අයක් තියෙනවා මිනිස්සුන්ට නමුත් බහුතරයකට ඒක තියෙනවද කියලාවත් දන්නේ නැහැ. නිසා මේ ක්‍රමයක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා අවබෝධ කරගන්න. ඒ නිසා ඒ ක්‍රමය වටහා ගැනීමෙහිලා වෙන මොකක් නැහැ මුලින්ම පටන් ගන්නට නම් සාමාන්‍ය වශයෙන්වත් මේ ධර්මයේ පිළිබඳව ප්‍රවීණත්වයක් අවශ්‍ය කරනවා. අනික් කණික අපේ රටේ වුණත් ආගමික මධ්‍යස්ථාන වලට යන්නේ භද්‍ර යෞවනයේ තරුණයෝ මෙදිනේ යමක් කමක් දැයට දෙපා හයිය තියෙන ඇත්තෝ අවසනාව කියලා කියන්නේ විහාරස්ථාන වලින් මේ ධර්මයේ යමක් ගන්නවා කියන තැනදී බෞද්ධ කියලා මහ ලොකුවට කියවට ඒ පැත්තනම් ඊටාම දියාරුයි අඩුයි විරලයි කියන්න ගියොත් බණ කියන්න වෙලාවක් නැති වෙනවා. කියලා දුන්න මේ විදියට ටිකක් දැන් දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී වුණත් අද කාලේ වුණත් බුද්ධිමන්ත විදියට මේ ධර්මයේ සොයාගෙන ධර්මයට ඇතුල් වෙන